ධර්මානුශාසනාව අද රාත්‍රී ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ රත්මලාන ශ්‍රී ධර්මාරාම පුරාණ විහාරය බුත්තල හප්පුරුව විහාරය යන උබේ විහාරවාසී පානදුර කිසිල්වත්ත ශ්‍රී ගංගාතිලක පරිවෙනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටනෙළුවේ පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ. අද රාත්‍රී ධර්මානුශාසනාවේ දායකත්වයන් දරනු ලබන්නේ පානදුර කුලතුංග පාර අංක 8 නිවසේ එම්.ඒ. නන්ද පෙරේරා මහතා පොල්ගහවෙල ඉහළ උඩපළ පදිංචි බුද්ධික දෙල්ෂාන් කරදපිටිය මහතා ඇතුළු පවුලේ දූ දරුවන් කෝට්ටේ මාදිවෙල මණ්ඩල පෙදෙස අංක 27 නිවසේ පදිංචි හේම ශ්‍රීවර්ධන මහතා ගෝවින්න ඉහළ නාරගල පදිංචි තිලකා කරුණාරත්න මහත්මිය රුවන්වැල්ල බෝපැත්ත දීප්ති නිවසේ පදිංචි කේ.ඒ. ජිනදාස් කුරුවිට සමගින් කේ.ඒ.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 බවට පත් වුණා. සෙල්ලතුම් බවට පත් වූ ඔබ සූදානම් වන්නේ ලෝතර ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන 84000ක් ධර්මස්කන්ධයන් අතුරෙන් දහම් බිඳක් ශ්‍රවණය කරන්නට අද දවසේ මේ පින්වත් පිරිසට ධර්ම දේශනාව සඳහා ශ්‍රවණය කිරීමට වාසනාව උදා වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒ නවආරහදී බුදු ගුණයන් අතරින් එක් ගුණයක් අනුත්තරෝ පුරිස ධම්ම සාරති කියන ඒ ගුණය පිළිබඳව අද ධර්ම දේශනාවේදී මේ පින්වත්තුන්ට විග්‍රහ කිරීමට මේ අපිට ලැබිලා තියෙන කාල සීමාව අනුව මේ පින්වත්තුන්ට විවරණය කර දීමට බලාපොරොත්තු වෙන්නේ රතන සූත්‍රයේ සංගුණ දේශනා කළා වූ දේශනා පාඨයක්. ඒ දේශනා පාඨයේ සඳහන් වෙන දහම් කරුණු ටිකක් අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන මේ භවයේදී නිවන් දකින්නේ කොහොමද කියලා අපි සිතලා විමසලා බලන්න ඕනේ. සහ වස්ස දර්ශන සම්පදාය සයස්සු ධම්මා ජහිතා භවಂತಿ. ඒ දේශනා පාඨයේ සරල තේරුම නම් මොකද්ද? දර්ශන සම්පත් ත්‍ය ඇති කරගත්තා වූ අයට සහවස්ස දර්ශන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ ධර්මතා තුනක් ප්‍රහාණය කරන්න හැකියාව තියෙනවා මොනවාද මේ ධර්මතා තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සක්කාය දිට්ඨි විචිකිච්ඡාංච සීලබ්බ සංවාපි අදච්චි කිංචි දොර දර්ශන සම්පත්තිය ඇති කරගත්තා වූ මේ යෝගාචරයාට දර්ශන සම්පත්තියම පමණයි ඒ යෝගාචරයාගේ සමුච්ඡේද ප්‍රහාණය වෙන්නේ මොනවාද? සක්කාය දිට්ඨි ඊළඟට විචිකිච්ඡාව ඊළඟට සීලබ්බත පරාමාසය. ඔය දස සංයෝජනවල තියෙන මුල්ම ධර්මතා තුන. සංයෝජන 10ක් තියෙනවා. සත්‍ය සසරේ බඳ තබන ඒ මුල්ම තුන තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. එතකොට සහවස්ස දර්ශන සම්පදාය තයසු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡාංච සීලබ්බතං වාපි අදච්ච කිංචි එතකොට මේ සංයෝජන තුන නැති කරගත්තා වූ මේ යෝගාවචර ආර්ය භාවයට පත් වුණා උත්සමයාට ලැබෙන ප්‍රතිලාභ චතු අපායේ හිත විපමුක්තෝ චචා බිට්ඨානානි අබබ්බෝ කාතුම් ඒ අය කවදාකවත් සතර අපායට යන්නේ නැහැ. හයක් කරන්නේ නැහැ. කවදාකවත් සතර අපායට යන්නේත් නැහැ. ධර්මතා හයක් සිදු කරන්නේත් නැහැ. චත්තු අපායේ හිත විපමුත්තෝ තථා බිතානානි අබ්බබ්බෝ කාතුම් ඉදම්පි සංගේ රතනම් පනීතං මේ ආර්ය මහා සංඝරත්නයේ දකින්න පුළුවන් ධර්මතා කීපයක් ඒ තේන සත්‍යේන සුවත්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් ඔබ හැමදෙනාට යහපතක් වේවා. ඒක තමයි මේ ගාථා රත්නයේ සරල තේරුම. විශාල ධර්ම ස්කන්ධයක් මේ තුලින් අපිට විවරණය කරගන්න පුළුවන්. සත්‍ය අවබෝධ කරගන්න නිවන් දකින්න. දැන් ඒකේ ඒ ධර්මයේ ඒ ධාතා රත්නේ පැහැදිලි වෙනවා දර්ශන සම්පත්තියෙන් ඇති කරගත යුතු සංයෝජන තුනක් ඒ සංයෝජන තුන ඇති කරගන්නේ සෝවාන් ඵලත්‍ය. සංයෝජන තුන නැති කරගන්නේ කවුද සෝවාන් ඵලත්‍ය. එතකොට ඒ සෝවාන් පලස්තයාට ලැබෙන ප්‍රතිලාභ සද්ධාතම සතර අපායෙන් අත්මිදීමේ හැකියාව තියෙනවා. කවුද මෙහෙම අපිට සහතිකය දෙන්නේ සම්බුදු පියාණන් වහන්සේ. එහෙනම් පින්වත්නි අපේ මේ උතුම් මනුසාත්ත්ව භාවයෙන් ප්‍රයෝජන ගැනීම තමයි මේ බුද්ධෝත්පාද කාලයේදී කළ යුතු දේ එකම දේ. සතර අපායෙන් සදහට අත්මිදින්න අපි අදිෂ්ඨාන කරගත්ත යුතුයි. හැබැයි ඒ අදිෂ්ඨාන කරගෙන ඒ සඳහා ප්‍රතිපදාවක යෙදෙන්න ඕන. එහෙනම් දර්ශන සම්පatti ඇති කරගන්න ඕන. දර්ශන සම්පatti ඇති කරගත්තේ නැත්නම් මේ සතර පායෙන් සදහටක් විදින්න බෑ. සතර පායෙන් සදහටක් විදින්න බෑ. ඊළඟට චචා විචානානි අබබ්බෝ කාතුම්. එතකොට හයක් අපි කරන්නේ දැන් තත්ත්වයටපත් වෙනවා. මොනක්ද මේ හය? පංච ආනන්තාදී කර්ම සහ විනස් සාස්ත්‍රු කෙනෙක් වෙත යාම. පංචානන්තාදී කර්මයේ පිටුම් අහලා තිනවා අම්මා තාත්තා මැරීම රහතන් වහන්සේ වෙලා නැදීම සංඝ ભેදය බුදු පියාණන් වහන්සේගේ ඇඟේ ලේසෙල් වීම ඊළඟට විනාශ සාස්ත්‍රු කෙනෙක් වෙත යාම එතකොට මෙන්න මේ අවස්ථා හයෙන් අපි අත්මිදෙනවා ඒ කියන්නේ අර ආනන්තරික පාප කර්ම කිරීමෙන් සම සද්ධාතම අත්මිදීමේ හැකියාව වෙනවා සෝවන් පලත්‍යාට මෙතන මේ ආනන්තරික පාප කර්ම කියනකොට තවත් අපිට ධර්මයේ පැත්තෙන් තවත් පෙන්වන්න පුළුවන් එතන ආනන්තරික පාප කර්ම ආනන්තරික කුසල කර්ම කියලාත් මේ දේශනාවේ සඳහන් වෙනවා. යම් කෙනෙක් ආනන්තාරිය පාප කර්ම කළොත් එයාට මේ භවයේදී ආනන්තාරිය කුසල කර්ම කිරීමේ හැකියාව නැහැ. මොනවාද මේ ආනන්තාරිය කුසල කර්ම? සෝවන් ඵලය, සකු르දාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය. මේවත් ආනන්තාරිය කුසල කර්ම හැබැයි ලෝකෝත්තර පැත්තේ ලෞකික ලෞකික ආනන්තරිය කුසල කර්ම 8ක් තියෙනවා. ඒවා තමයි ධ්‍යාන හතර. ලෞකික ධ්‍යාන හතරක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය. ඒවට කියන්නේ ලෞකික ධ්‍යාන. රූපාවචර ධ්‍යාන කියන්නේ ඒකට තමයි. තවත් තියෙනවා අරූපාවචර සමාපatti හතරක්. ආකාසානංචායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා, නාසඤ්ඤායතනය. එතකොට ඔය රූපාවචර ධාන හතරයි අරූපාවචර සමාපatti හතරයි ඒ අටට කියන්නේ අෂ්ට සමාපatti. එතකොට මේ අෂ්ට සමාපatti ලාභීත්වය ඇති යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එයාට කියන්නේ ලෞකික ආනන්තරිය කුසල කර්ම ඇති කරගත්තා වූ යෝගාවචරය. ලෞකික හැබැයි ලෝකයට අයිති දේවල්. ලෝකයට අයිති දේවල් පිරිහෙනවා. එහෙනම් ධානලාභීන් පිරිහෙන්න පුළුවන්. හැබැයි නොපිරිහෙලා පවත්වා ගත්තොත් එයා මරණ මොහොතේදී ධානයට සම්බන්ධින්න පුළුවන් නම් එයාට සමවදින්න පුළුවන් ඒ ධ්‍යාන තලයට අයිති බ්‍රහ්ම ලෝකයේ එයාට උත්පත්ති ලබන්න හැකියාව තියෙනවා. ඒ නිසා තමයි දේශනාව සඳහන් වෙන්නේ ආනන්තරය කුසල කර්ම කියලා උතනදී. ඒවා ලෞකිකයි. පිරිහෙනවා. දිවි ලෝ බ්‍රහ්ම ලෝකේ ගියත් කවදා හරි එයාට ඒ ශක්තිය තියෙන තාක්කල් එහි ඉඳලා ආපහු සසරට එන්න වෙනවා. කොතනත් ඉතින් සසර ගමනක්ම තමයි කාම ලෝකේ උත්පත්ති ලැබුවත්, රූප ලෝකේ උත්පත්ති ලැබුවත්, අරූප ලෝකේ උත්පත්ති ලැබුවත්, තුන් ලෝක ධාතුවේ කොතැනක උත්පත්ති ලැබුවත් සසර ගමන. ඉතින් අපි මෙතන ධර්මානුකූලව මේ පැත්ත අපි අවධානය යොමු කරගන්න ඕන දැනගන්න ඕන යෝගාචරය අවශ්‍යයි. එහෙනම් දැන් අපි ඇති කරගත්ත යුතු ලෝකෝත්තර ආනන්තරී කුසල කර්ම මොනවාද? සෝවන් ඵලය, සකුලදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵලය. හැබැයි සෝවන් පලස්තේ කවදාකවත් පිරිහෙන්නේ නැහැ. කවදාකවත් ඒ අය පිරිහෙන්නේ නැහැ. එහෙනම් සම්බුද්ධෝත්පාද කාලයක ලබන්නට පුළුවන් අවම ඵලය තමයි සෝවන් ඵලය. ආන්ගේ සෝවන් ඵල ලාභීත්වය ඇති උත්තරයාට ලැබෙනා වූ ධර්මතා තමයි මේ ගාථා රත්නින් මේ පින්වුතුන්ට බුදු පියාණන් වහන්සේ ගෙනහැර දක්වලා තියෙන්නේ. එතකොට සෝවන් ඵලත්තයා ලබන සම්පත් උනාදි සම්පත් කවදාකවත් සතර අපායට යන්නේම නැහැ. මේක බුදුහාමුදුරන් දුන්න සහතිකයක් දෙවියෙකුට මරෙකුට බඹෙකුට ශ්‍රමණ බ්‍රාහමණයෙකුට විනාශ කරන්න බෑ. සාන්දෘෂ්ටික වශයෙන් මේ ලෝකයේදීම අපිට මේ ආර්ය භූමියට ඇතුල් වෙලා ඒ පිළිවෙත් පුරනවා නම් ආර්ය ඵලයටපත් වෙලා අර සදහට සතර අපායන් අත්මිදලා භව හතක් ඇතුළතදී නිවන් දකින්න පුළුවන්. ඒ රතන සූත්‍රයේ දේශනාවේදී බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නතේ භවං අට්ඨමං ආදියන්ති අටවෙනි ආත්ම භාවයේකුත් ඒ උත්තරමයට නැහැ. කිංචා පිටේ හොන්ති බුසප්පමත්තා බොහෝසේ ප්‍රමාද වුණත් අටක් නැහැ. එහෙනම් ඒ උත්තරමයා භව හතකල්දී අනිවාර්යයෙන්ම අරහත් ඵලෙන් ඵලයටපත් වෙලා සදාකාලිකව සංසෙලා මේ සසර ගමන නතර කරනවා. එහෙනම් මෙන්න මේ උත්තරම ඵල තමයි සම්බුද්ධෝත්පාද කාලයක අපිට ආර්ය ශාසනයක් තියෙන තිය කාලයකදී කරන්න පුළුවන් ඇති කරගන්න පුළුවන් ප්‍රතිඵල. දැන් අපි මෙතනදී තවත් පැත්තක් දැනගන්න ඕනේ මේ අර දර්ශන සම්පත්තිය ඇති කරගන්නේ කොහොමද කියලා. පින්වත්නි අපේ මේ උතුම් වූ මනුෂ්‍යාත්ත්ව භාවයක් ලැබුවා වූ උත්තම පිරිසක් ක්ෂණ සම්පත්තිය කියන එක යෝගයි. දුර්ලභංච දුර්ලභංච manussත්තං බුද්ධපාදෝ දුර්ලභෝ දුර්ලභා කන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ගාථා රත්ණයෙන් අපිට ලැබිලා තියෙන ප්‍රතිලාභ ක්ෂණ සම්පත්තිය ඉතින් මේ manussාත්ම භාවයක් ලැබුවා වූ අපිට ඒ වගේම බුද්ධෝත්පාද කාලයකුත් ලැබිලා තියෙනවා අපි අංග විකල වෙලා උපදිලා නැහැ. මන්ද බුද්ධක වෙලා උපදිලා නැහැ. ප්‍රත්‍යන්ත ධනපදයක උත්පත්ති ලැබලත් නැහැ. නියත මිත්‍යා දෘෂ්ටිය භාවයකුත් නැහැ. ඉතින් සද්ධර්මය පැහැදිලිව තියෙන කාලයක ආර්යයන් වහන්සේලා සම්මුඛ වෙලා අපිට මේ ආර්ය මාර්ගය වඩන්න පුළුවන් උත්තරම මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා වූ අවස්ථාවක්. තවත් පැත්තකින් මේ ගැන අපේ ලබලා තියෙන මේ උතුම් මනුෂ්‍යාත්ම භාවය ගැන මෙනෙහි කරන්න ඕන. දේශනාවේ සඳහන් වෙනවා කර්මාවරණය, ක්ලේශාවරණය, විපාකාවරණය, අස්සද්ද භාවය, දුප්පඤ්ඤ භාවය. ওই විදිහට ධර්මතා කීපයක් අපිට මේ ආර්ය මාර්ගය වශාලන ඒ ආර්ය භාවය නැති කර ගැනීම නැති කිරීමට හේතු සාධක ඇති ධර්මතා කීපයක්. කර්මාවරණය කියලා කියන්නේ අර පංච ආනන්තරීය කර්ම කරලා තිබොත් ඒක මේ භවයේදී අපිට අර මුලින් කිව්වා වූ උත්තරම ආර්ය ඵල ලෞකික වෙන්න පුළුවන් ලෞකිකත්වය කියලා මම කිව් ඉස්සෙල්ලා ලෞකික අස්ස සමාපatti වෙන්න පුළුවන් ලෝකෝත්තර පැත්තෙන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් වෙන්න පුළුවන් ඒ වගේ ලෞකික හෝ ලෝකෝත්තර හෝ කිසිම ආනන්තරී කුසල කර්මයක් කිරීමට අපිට හැකියාව නැහැ. ඉතින් මේ ඒ ගැන අපි දන්නවා දැන් දෙව්දත් හාඳුරන් දෙව්දත් හාඳුරන්ට ওই தත්ත්වය ඇති වුණා. ආනන්තරී අකුසල කර්ම කරපු නිසා මේ භවයේදී නිවන් දකින්න හම්බුනේ නැහැ. ඊට පස්සේ අජාසත් කුමාරයාට ওই தත්ත්වය තමයි ඇති වුණේ. එයා තමාගේ පියතුමා මරුප නිසා මේ භවයේදී නිවන් දැකීමට තිබුණා වූ ඊට ප්‍රස්තාව නැති කරගත්තා. ආන් ඒ නිසා බුදුහාම දේශනාල් තියෙනවා ඒවට කියන්නේ කර්මාවරණය කියලා. එතකොට ඒ කර්මයක් කරලා තිබ්බොත් ආනන්තරී අකුසල කර්මයක් කරලා තිබ්බොත් මේ භවයේදී නිවන් දකින්න බෑ. ඉතින් මේ පින්වතුන් ඒ වගේ දෙයක් කරලා නැත්නම් ලොකු ප්‍රතිලාභයක්. තමාගේ ජීවිතයේදී ලොකු ප්‍රතිලාභයක් ලැබුවා කියලා සතුටටපත් වෙන්න ඕනේ. ඊළඟට ක්ලේශාවරණය. සමහර අය බලවත් චරිතව විද්‍යමාන වෙනවා. රාග චරිත, දේශ චරිත, මෝහ චරිත. කෙලස් ධර්ම නිතරම හිත වස්සාගෙන තියනවා නම් ඒ ඇයට මේ සත්‍ය අවබෝධයට ලැබෙන තියෙන ඉද ප්‍රස්තාව මගහැරී යනවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඒකත් ආවරණ ධර්මයක් විදිහට. මොකද මිනිසෙක් වශයෙන් උත්පත් වෙලා වුවත් අර වගේ ගති ලක්ෂණ තියෙනවා නම් එයාට සද්ධර්මයේ තුලට ඇතුළු වීමට ඉඩ ප්‍රස්තාව නැහැ. අසද්ධර්මයේ තුල තමයි එයා ඉන්නේ. ඒ නිසා බුදුහාමුදුරු දේශනා කරන ඒකත් ආවරණ ධර්මයක් විදියට. කර්මාවරණේ, ක්ලේශාවරණේ, විපාකාවරණය. දැන් පෙර භවයේදී අපි දරුණු විදිහට අකුසල කර්ම කරා නම් ඒවා මේ භවයට ඇවිල්ලා ඔය උපන් ලෙඩ ඒ කියන්නේ කර්ම ලෙඩ කියලා කියනවානේ. ඉතින් උපන් දවසේ ඉඳලා මරණ මොහොත දක්වාම මෙයාට ඒ ලෙඩවලට බෙහෙත් කරනවා. කවදාකවත් ලෙඩක් සුව වෙන්නේ ඒ ලෙඩෙම තමයි බොහෝ කාලයක් ජීවත් වෙලා මැරලා යන්නේ. ඉතින් ඒ අයටත් දහම තුලට එන්න අවස්ථාව තිබුණත් කැමැත්ත තිබුණත් අර තමාගේ උපතින් ආවා වූ කර්ම ලෙඩ නිසා මේ උත්තරම අවස්ථාව මගහැරිලා යනවා. මේවත් අපි හොඳට දැනගන්න ඕන. එහෙනම් ඒකට ලොකු ප්‍රතිලාභයක් මේ පින්වතුන්ට ඔය කර්මාවරණය, ක්ලේශාවරණය, විපාකාවරණය නැත්නම් ලොකු ප්‍රතිලාභ. මනුෂ්‍යාත්ම භාවය ගැන යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරන්න ඕනේ. අයෝනිසෝ මනසිකාරයෙන් නිසා තමයි අපි භවයට යන්නේ. ඒ නිසා යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන වඩා ගත්තොත් අපිට මේ භවයේදී තියෙන මේ සම්පත් වලින් ප්‍රයෝජනය ගන්න පුළුවන්. අස්සද්ද භාවයේ ඊළඟ කර්මාවරණය වගේම ආවරණ ධර්මයක් තමයි අස්සද්ද භාවය. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ දැන පැහැදීමක් නැති බව. ඒ වගේම මේ ලෝකේ දුකක් කියලා යථාර්ථවත්ව අවබෝධ නොකර ගැනීමත් අස්සද්ද භාවය කියලා විදිහට තමයි අපිට මෙතෙන්දී පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. දුප්පඤ්ඤ භාවය. දුප්පඤ්ඤ භාවය කියන්නේ උපං මෝඩයෝ කියන අදහසයි. කොච්චර කියා දුන්නත් ඒ අයට අර සුණාත ධාරේත චරාත අසා ගැනීමේ කැමැත්ත තිබුණාට දරා ගැනීමේ හැකියාව නැ දුප්‍රාඥ භාවය නිසා ඒ අයටත් මේ ධහමට ඇතුල් වෙලා සත්‍ය අවබෝධයෙන් නිවන් දැකීමට තියෙන ඉඩ ප්‍රස්තාව නැති වෙනවා ඊළඟට අච්ඡන්දික භාවය කියන්නේ කැමැත්ත නැති බව අර ඔක්කොම සම්පත් තියෙනවා සමහර අය ධහම තුළට ඉන්න කැමති නැහැ ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙන්න මේ ආවරණ ධර්ම නිසා මේ උත්තරම මනුෂ්‍යාත්ම භාවයෙන් ලබන්න තියෙන ප්‍රයෝජන අපිට ගිලිහිලා යනවා. ඉතින් මේ පින්වත්තුන්ට ඔන්න ඔය ආවරණ ධර්ම වලට පත් වෙලා නැත්නම් ලොකු ප්‍රතිලාභයක් කියලා දැනගන්න ඕනේ. එහෙනම් අපිට ඒ ප්‍රතිලාභ පදනම් කරගෙන සත්‍ය අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. දැන් පොඩි පැත්තක් මතක් කරලා දුන්නේ අර ආනන්තරය කුසල කර්මය සහ ආනන්තරය පාප කර්ම කියන එක. ආනන්තරය පාප කර්ම කොහොමද දන්නව හැම කෙනෙක්ම? එතකොට කුසල කර්ම කියලා කිව්වේ ඒ කුසල කර්ම වල තියෙන පින්වතුනි ලෞකික ලෝකෝත්තර කියලා පැති දෙකක්. එතකොට ලෞකික කියලා කියන්නේ අෂ්ට සමාපatti ලෝකෝත්තර කියන්නේ අර සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් යනා වූ උත්තර ආර්ය ඵල. එතකොට මෙන්න මේ අෂ්ට සමාපatti ලබා ගත්තා වූ සෝවාන් ඵලස්ත්‍රයේ ගැන අපි හිතමු. එයා මැරෙන්නේ කොහොමද? අර ඵල සමාපත්තියට සමවැදිලා මැරුණා මිසක් ලෞකික සමාපත්තියට සමවදින්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මොකද ලෞකික චිත්ත දියුණුවට වැඩිය ලෝකෝත්තර චිත්ත දියුණුව බලවත්. එයා මැරෙන්නේම අර තමන් ලබා ගත්තා වූ අවම ආර්ය ඵලයට සමවැදිලා. ලෞකික ධානයකට සංවදින්නේම නැහැ. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය කියන්නේ ඒ ලෞකික ධාන හතර. ඒ ධාන හතරෙන් එකටවත් සංවදින්නේත් නැහැ. ඒ වගේම රූප අරූපාවචර ආකාසනයන් ඡායතන ආදී ඒ අරූපාවචර සමාපatti ලබාගෙන තිබ්බට ඒ කිසිම ධානයකට එයා සංවදින්නේ නැහැ. තමන් ලබාගත්තා වූ ආර්ය ඵලයට සමවැදිලා තමයි එයා භව නිරෝධය කරන්නේ. එතකොට ඒ අයට තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන සතර අපායන් සදහට අත්මිදලා නිවන් දැකීමට ලබන වරන් ලබනවා කියලා දේශනාවේ සඳහන් වෙන්නේ ඕකයි. ඉතින් මෙතනදි මතක් කරගත්තේ මේ දර්ශන සම්පත්‍ය ඇති කර ගැනීමේ ප්‍රතිලාභය ගැන. ඉතින් මේ උතුම් මනුසාත්ත්ව භාවයක් ලැබුවා වූ අපිට මේ දර්ශන සම්පත්‍ය ඇති කරගන්න ඕන. සහ වස්ස දස්සන සම්පදාය තයසු ධම්මා යහිතා භවಂತಿ දර්ශන සම්පත්තිය ඇති කරගත්තා වූ අය තුනක් නැති කරගන්නවා මුලාදී තුන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස එතකොට ඒ සංයෝජන 10න් තුනක් දැන් බලන්න ඕනේ මෙන්න මේ දර්ශන සම්පත්තියෙන් ඇති කරග නැති කරගන්නා වූ මේ කෙලෙස් ධර්ම තුනේ සාමාන්‍ය සරල තේරුම. සක්කාය දිට්ඨිය. ඊළඟට විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ওই තුන තමයි සෝවන් ඵලයේදී නැති කරගෙන නැති කරන්නා වූ ධර්මතා තුන. හැබැයි මේ තුන නැති කරගන්න නම් විදසුන් දර්ශනේ දකින්න ඕන. විදර්ශනා භාවනා කරනවා කියලා කියන්නේ ඕකයි. සහ වස්ස දර්ශන සම්පදාය. දර්ශන සම්පත්තිය. ඔය සබ්බාසව සූත්‍රයේදීත් ওই ධර්මතාවය බුදු පියාණන් වහන්සේ මුලින්ම දේශනා කළා තියෙනවා. සබ්බාසව සූත්‍රයේ දර්ශනා පහතබ්බා කියලා දේශනා කළේ ඔන්න අවස්ථාව. දර්ශනය මොකද්ද? මේ ලෝකයේ සකස් වෙලා තියෙන ස්වභාව ධර්මය ගැන පැහැදිලි නිර්වෝල් ඇත්ත ඇතිසැටින් දැනගන්න ඕන. මේ ලෝකය කියලා කියන්නේ සිත සහ කය විශේෂයෙන් බුද්ධ ආර්දී උත්තමයන් වහන්සේලා ඔතනදී දේශනා කරන්නේ මේ ලෝකය කියලා අපිට එකපාරට මතක් වෙනකොට මතක් වෙන්නේ මේ ගස්ගල් පර්වත නවග්‍රහ මණ්ඩලය මේ මහා පොළව විශ්වයේ තියෙනා වූ වස්තුනේ. නමුත් එකපාරට අපිට ලෝකය කියනකොට මතක් වෙන්නේ ඒ වගේ මේ භෞතික ග්‍රහවස්තු. නමුත් බුද්ධානුමත ලෝකයේ ඔතන නෙවෙයි. බුද්ධානුමත ලෝකය කියන්නේ මේ බඹයක් පමණ සිත සහ කය ඉමස්මින් ඒ ව්‍යාමත්තේ කලේවරේ සසඤ්ඤිම්මි ශ්‍රමණකේ ලෝකංච පඤ්ඤපේමී කියලා බුදුහාම දේශනා කළා තියෙනවා. මේ බඹයක් පමණ සවිඥානකත්වය ඇති සිත සහ කය දෙකේ පැවැත්ම ජීවිත පැවැත්ම තමයි ලෝකය කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ ලෝකේ යථාර්ථය දකින්න ඕන. ලෝකේ සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා අපි බුද්ධානුමතයට අනුව දැනගත්තොත් අපිට ලෝකවිදූ වෙන්න පුළුවන් වෙනවා. ඒ ලෝකවිදූ කියන ගුණය ඇති කරගත්තොත් බුදු ගුණය ඇති කරගත්තොත් මෙන්න මේ දර්ශන සම්පත්තියෙන් අර සක්කාය දිට්ඨිය කියනා වූ පළවෙනි කෙලෙස් ධර්මය සමුච්ඡේද ප්‍රහාණය කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේ පින්වත්තුන මතක් කළේ ඔතනයි. එතකොට දර්ශන සම්පත්තිය ඇති කරගන්නේ කුමක් පාදක කරගෙනද මේ ජීවිත පැවැත්ම? වෙන දෙයක් නෙවෙයි. ලෝකය කියන්නේ ඕකනේ. ඔන්න ඔය ගැන දැනගන්න නම් සතර සතිපට්ඨානෙ වඩන්න ඕන. සතර සතිපට්ඨානෙ වඩනකොට අර බෝධිපාක්ෂික ධර්ම ඔක්කොම වැඩෙනවා. එතකොට සතර සතිපට්ඨානය මොකද්ද? කායන පස්සනා, වේදනාන පස්සනා, චිත්තාන පස්සනා, ධම්මාන පස්සනා. ඔය හතර හරියට බුද්ධාන මතයට අනුව වඩා ගත්තොත් දර්ශන සම්පත්තියක් තියෙනවා. සක්කාය දිට්ඨිය සමුච්ඡේද ප්‍රහාණය කරන්නත් පුළුවන්. හැබැයි ඒක හරියට ප්‍රායෝගිකව දැනගත්තා උත්මේක ළඟට ගිහිල්ලා ඒක හරියට අවබෝධ කරගත්තොත් මේ භවයේදී අර සම්බුද්ධෝත්පාද කාලයේදී ලබන්න පුළුවන් අවඵලයට පත් වෙලා නිවන් දකින්නත් හැකියාව තියෙනවා. එහෙනම් දර්ශන සම්පත්තිය කියන්නේ පින්වතුනි මේ ලෝකේ යථාර්ථය දකින්නවා කියන එකයි. විනිවිද දකින්නවා. විදර්ශනා භාවනාව කියන්නේ ඒකයි. සමත විදර්ශනා කියලා දෙකක් තියෙනවා මේ භාවනාවේ. දැන් ඒ සබ්බාසූත්‍රයේ තොක තියෙනවා පැහැදිලිව. අවසාන අවසාන අවස්ථාවට උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ භාවනා පහ තබ්බා කියලා. භාවනා පහ තබ්බා කියලා කියන්නේ කෙලෙස් ධර්ම මේ සිතෙන් උගුල්වලා පිටපැත්තෙන් තියනවා කියන එකයි. උගුල්වලා දමනවා කියන එකයි. පැත්තකින් තියනවා කියන එකයි. එහෙනම් භාවනා පහ තබ්බා කියන්නේ ඔය සතර සතිපට්ඨානයේ ප්‍රමුඛ කොට කොට ඇත්තා වූ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වඩනවා කියන එකයි. එතකොට සතර සතිපට්ඨානය ප්‍රධාන කොට ඇත්තා වූ බෝධිපාක්ෂික ධර්ම වැඩිීමේදී සමථය හා විදර්ශනාව දෙකම වැඩෙනවා. එතකොට ඒ විදර්ශනාවෙන් වැඩෙන්නේ මොකද්ද? විනිවිද දකිනවා. දර්ශනීය ඇති වෙනවා. දැන් අපි පොඩ්ඩක් මතක් කරලා බලමු මේ කොහොමද මේ සක්කාය දිට්ඨිය නැති කරගන්නේ කියලා. ඉස්සෙල්ලාම දැනගන්න ඕන සක්කාය දිට්ඨිය කියන්නේ කොහොමද කියලා. දැන් මේ පින්වුතුන් අහලා තිනවා සත්‍යයා සසරෙහි බැඳ තබන ධර්මතා 10ක්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. කාමරාග, පටිග. රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිද්‍යාව. ඔය 10නේ. දැන් ඔය 10 සමුච්ඡේද ප්‍රහාණය කරපු මුලින් උපුටා දාපු උත්මය තමයි රහතන් වහන්සේලා. ඒ ධර්මතා ඒ කෙලෙස් ධර්ම 10න් 10න් මුල් තුන තමයි අර මුලින් සඳහන් කරපු තුන. ඒ තුල නැති වෙන්නේ සෝවන් ඵලයේදී. සකෘදාගාමීමේදී කාමරාග පටිග 150කින් තදංග වශයෙන් යටපත් වෙනවා. ඊට පස්සේ සමුච්ඡේද ප්‍රහාණ වෙනවා අනාගාමී වුණාම. ඊළඟට තවත් සංයෝජන පහක් තියෙනවා. ඒ පහ මොකද්ද? රූප රාග. ඔන්න වචනයක් තියෙනවා රූප රාගය කියන්නේ රූප ලෝකයකට යෑම හෝ රූප වචර ධානයකට සංවැදීමේ කැමැත්ත. රාගය කියන එක තියෙන මොකද? කාමී භවනේ. රාගය කියන වචනේ එතන පැහැදිලි. ඔය 11 ගින්නකින් පළවෙනි ගින්නෙන් එක්තරා ගින්නක් තමයි රාග ගින්න. පළවෙනි ගින්න. එක්තරා ගින්නක් කිව්වත් වැරදි. අත වශයෙන්ම කියනවනේ පළවෙනි ගින්න මොකද්ද? රාග ගින්න. එතන මෙතන තියෙන සඳහන් වෙන්නේ කොහමද? රූප රාග. ඒ කාම ලෝකාගත ඉඳුරම් පිනවීමේ කැමැත්ත නෙවෙයි. නමුත් තවත් ලෝකයකට යන්න තියෙන කැමැත්ත. රූප රාග. තව එකක් තියෙනවා අරූප රාග. අරූපාවචර ධානයකට හෝ ඒ ලෝකයට යෑමට තියෙන කැමැත්තත් එතනත් රාගයක්. රාගය තියෙනවා කියලා කියන්නේ 11 ගින්නකින් පළවෙනි ගින්නෙන් ඒ හිතත් ගිනිගෙනයි තියෙන්නේ. මොන හිතද? අරහත් මාර්ගස්ත පුද්ගලයාගේ සිත. රාගයක් තියෙනවා නම් එතන නිවීමක් තියෙන්න බෑනේ. රූප රාග අරූප රාග මානෙ කියන්නේ මනිනවා. හොඳට මතක තියාගන්න ඕන මානෙ කියන්නේ මනිනවා. මනින්නේ මම පදනම් කරගෙන මේ ජීවිත පැවැත්ම මම කියනා වූ සංකල්පය පදනම් කරගෙන තමයි මනින්නේ. ඔතන තමයි අත්ත්ුක්ඛංශන පරවම්බනේ කියලා කියන්නේ. තමා උසස් කොට අනුන් පහත් කොට සැලකන්නේ කුමක් ඇතිතැනද මානක්කාරකම ඇතිතැන ඊළඟට රූප රාග අරූප රාග මාන උද්ධච්චය කියන්නේ හිතේ විසිරුණු ස්වභාවය අවිද්‍යාව කියන්නේ ඊළඟ කෙලෙස් ධර්මය අවිද්‍යාව තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පරමානි වජ්ජානි කියලා. මහා භයානකම වැරද්ද මොකද්ද? අවිද්‍යාව. මෙන්න මේ කෙලෙස් ධර්ම පහත් අරහත් මාර්ගස්ථයා තුළ विद्यमान වෙනවා නම් ඒ සිත් තුළ ඒ උත්මය තුළ තවත් කෙලෙස් ධර්ම තියෙන නිසා සකල ක්ලේශයන් ප්‍රහීන කළා නැහැ. උන්වහන්සේලා අතිනුත් ඉඳලා හිටලා පව් සිදුවීම ඇති වෙන්න පුළුවන්. සබ්බ පාප පහිනස්ස වෙන්නේ මෙන්න මේ කෙලෙස් ධර්ම සමුච්ඡේද ප්‍රහාණය කළ අවස්ථාවක පමණයි. දැන් මේ පින්වත්තුන්ට මතක් කළේ ඔය අරහත් මාර්ගගත පුද්ගලයා තුල විද්‍යමාන වෙන්නා වූ කෙලෙස් ධර්ම පහ. මේක අපි මතක් කරන්නේ විශේෂිතයෙන් මෙන්න මේ රූප රාග අරූප රාග මානෙ මානෙ කියලා කියන්නේ මමත්වේ නැති වෙන්නේ අරහත් ඵලයේදී පමණයි මමත්වය කියලා කියන්නේ මම කියලා සංකල්පය පදනම් කරගෙන තමන් උසස් කොට අනුන් පහත් කොට හෝ අනුන් අය උසස් කොට තමන් පහත් කොට හෝ සැලකීම. ඒක ඒ සැලකීම තියෙන්නේ කුමක් නිසාද? අර මාන්නකාරකම තියෙන නිසා. ඔන්න ඔය මාන්නකාරකමේ වැඩි ගිය අවස්ථාව තමයි පින්වතුනි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එහෙනම් ඒ දිට්ඨිය නැති කරගන්න නම් අපි මොකද කරන්න ඕන? මේ ලෝකය සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්න ඕන. ලෝකය කියන්නේ හිත සාක්කය මේක සංකතයක්. ලෝකය කියන්නේ සිතය කයයි දෙකේ එකතුව. එතකොට මේ දෙකේ එකතුව තමයි ලෝකය කියලා කියන්නේ මේක සංකතයක් සකස් වුණු දෙයක්. දැන් බලන්න ඕන මේ ලෝකේ සකස් වෙලා තියෙන්නේ කොහොමද? බුදු පියාණන් වහන්සේ බොහොම පැහැදිලිව දේශනා කළා තියෙනවා මේක සකස් වෙලා තියෙන්නේ සුද්ධ ධර්ම හයක ක්‍රියාකාරීත්වය. සුද්ධ ධර්ම හයයි. මොනවාද සුද්ධ ධර්ම හය? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඥාන. මෙන්න මේ ධාතු හයේ ක්‍රියාකාරීත්වය ශක්ති හයක සාමූහික ගණීභූත භාවය පදනම් කරගෙන අපිට ලෝකයක් කියලා දෙයක් විද්‍යමාන වෙනවා. මේ මෙන්න මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය පාදකණු අවස්ථාවේ තමයි සංකතයක් කියලා දෙයක් विद्यमान වෙන්නේ. මෙන්න මේ සංකත වුණ දෙයක් තමයි මෙන්න මේ සතා පුද්ගලයා කියලා අපි සම්මුතියක් වශයෙන් පනවගෙන ජීවිතයක් කියලා අපි ගොඩනගාගෙන යන්නේ. ඇත්ත වශයෙන් මෙතන සතේ පුද්ගලයෙක් නෑ කුමක්ද තියෙන්නේ ධාතු හයක ක්‍රියාකාරීත්වයක් ස්වභාව ධර්මයක් සංකතයක්. එතෙන්දී උන්වහන්සේ බොහෝම පැහැදිලිව දේශනා කරනවා ඔය කායනපසනාවේදී තියෙනවා පරිච්ඡේද 10ක්. ඒ පරිච්ඡේද 10ේ මුලින්ම තියෙන මොකද්ද? ආනාපාන පබ්බය, ඉරියාපත පබ්බය, චතු සම්පජඤ්ඤය, නව සීවතකේ, පටිකූල මනසිකාර්ය, ධාතු මනසිකාර්ය. අන්තිමට ඒ පරිච්ඡේදයේ උන්වහන්සේ පැහැදිලි කරන්නේ මොකද්ද? ධාතු මනසිකාර්ය. ධාතු මනසිකාරයෙන් කරන්නේ මොකද්ද? මේ සංකත වුණා වූ ලෝකය සකස් වෙලා තියෙනා වූ මූල ශක්තිය ගැන පැහැදිලි කරන්නේ. මූල ශක්ති 6යි. මේ මෙන්න මේ මූල ශක්ති 6ේ ක්‍රියාකාරීත්වයේ ඇති අවස්ථාවක තමයි අපි සතා පුද්ගලයා මම කියලා අපි කියලා නම් දාගෙන තියෙන්නේ. ඔතන සතේ පුද්ගලයෙක් නෑ. බුදුහාම දේශනා කරන්නේ කොහොමද? ක්‍රියාවක් ඇත කරන්නේක් නැත. ක්‍රියාත්මභාවයක් තියෙනවා. නමුත් කරන්න කෙනෙක් නෑනේ. කරන්න කෙනෙක් නැහැ. මම මේ සතේ පුද්ගලයෙක් නැහැ. ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත. කම්මස්සකාරකෝ නැත්ති. කම්මස්සකාරකෝ නැත්ති. විපාකස්සච වේදකෝ. විඳීමක් ඇත විඳින්නෙක් නැත. සුද්ධ ධම්මා පවත්තන්ති. ඔන්න වචනේ එතන පැහැදිලි වෙනවා සුද්ධ ධම්මා පවත්තන්ති කියන්නේ සුද්ධ ධර්ම හයයි මොනවාද පඨවි ආපෝ තේජෝ වායෝ කියන සුද්ධ ධර්ම හයයි නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි. ඕනෝක තමයි අනිත්‍යතාවය කියන්නේ දෙකක ෂේ වීම. ඇති බවක් නැති වෙනවා ඇති නැති බවක් නැති වෙනවා ඒ දෙකේ ෂේ වීම කියන්නේ නිතරම වේගවත් වීම පාදක කරගෙන අපිට මේ සම්මුත සම්මුති ලෝකයක් विद्यमान වෙනවා. ඔන්න ඔය වේගයේ දැකීම තමයි විදර්ශනීය කියලා කියන්නේ. විනිවිද දකින්න නම් වේගයේ දකින්න ඕනේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. සියලුම සකස් වීම මුළු ලෝකයම සකස් වෙලා තියෙන්නේ හේතු ප්‍රත්‍ය කරගෙන. මොකද්ද හේතුව? අනිත්‍ය තමයි හේතුව. මේ ලෝකයේ තියෙන එකම ඇත්ත මොකද්ද? අනිත්‍යයි. අනිත්‍යතාවයේ පදනම් කරගෙන තමයි මේ සීලුම සංකතයන් විද්‍යමාන වෙන්නේ. මෙන්න මේ අනිත්‍යතාවය විනිවිද දැක්ක දාස අපිට නිර්වින්දණයටපත් වෙනවා. නිර්වින්දණයටපත් වෙනවා කියන්නේ ඇලීම ගැටීමට යන්නේ නැති තත්වයට හිත දියුණු වෙනවා. එතනදී පස්ස නිරෝධය. දෙකක් එකතු වෙන්නේ නැති තැනත්තන් තියෙන්නේ පින්වතුනි පස්ස නිරෝධයේ ඒ අවස්ථාවේදී විඥානි හටගන්නේ විඥානි හටගන්නේ නැත්නම් නාම ධර්ම හටගන්නේ නාම ධර්ම හටගන්නේ නැත්නම් සිතක් සකස් වෙන්නේ නැහැ. එහෙනම් සිතක් සකස් නොවීමට නම් ඊළඟට විඥානය සකස් නොවීමට නම් එහෙනම් මේ ලෝකේ යථාර්ථය ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය අපි අවබෝධ කරගන්න ඕනේ. එතකොට අපිට මෙන්න මේ සත්‍ය අවබෝධයෙන් විනිවිද දැකීමෙන් මේ සත්‍ය අවබෝධ කරගෙන අර සක්කාය දිට්ඨිය නැති කරගන්න පුළුවන්. ලෝකය නිට්ටයයි සපයි ආත්මයි කියලා දැකීම තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. මේක නිට්ටය දෙයක්කොත් සප දෙයකොත් ආත්ම දෙයකොත් නෙවෙයි. බුද්ධ ආදී උත්තරණ වහන්සේලා මෙන්න මේ ත්‍රිලක්ෂණය තමයි ස්වයම්බුක් ඥාණයෙන් අවබෝධ කරගත්තේ. එහෙනම් මේ ලෝකය කියන එක පින්වත්නි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියනා වූ සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් අර මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා. එහෙනම් මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් මොකද්ද? අපි අවබෝධ කරගන්න ඕන මේ ලෝකයේ සකස් වෙලා තියෙන ධර්මතාවය පැහැදිලිව නිර්වෘල්ව බුද්ධානුමතයට අනුව ධාතු මනසිකාර්ය පදනම් කරගෙන දැනගත්තොත් ඒ ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තොත් අර මුල්ම සක්කාය දිට්ඨිය කියනා වූ ඒ සත්‍ය අවබෝධයෙන් සක්කාය දිට්ඨිය නැති වෙනකොට සම්මා දිට්ඨිය ඇති වෙනවා. ආන් එතනින් තමයි ওই සෝතේට ආපන්න වෙනවා කියලා කියන්නේ. එහෙනම් සසර ගමන නතර කරන්න පළවෙනිම ඇති කරගත්තු යුතු නැති කරගත යුතු දිට්ඨිය මොකද්ද? සක්කාය දිට්ඨිය නැති කරගන්න ඕන. ඇති කරගත යුතු දිට්ඨිය මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මාදිට්ඨිය මුලට ඇත්තා වූ ආරෂ්ඨාංග මාර්ගය තමයි සෝතේට ආපන්න වෙනවා කියලා කියන්නේ. එහෙනම් මේ දිට්ඨි දෙක එකතැනක් තියෙන්න බෑ. ওই සයිචික දෙකක් ওই දෙක සකස් වෙන්නේ හිතක් තුළ. එහෙනම් අපි දැන් මොකද කරන්න ඕනේ? සක්කාය දිට්ඨිය නැති කරගන්න සම්මා දිට්ඨිය ඇති කරගන්න විදර්ශනා භාවනාව කරන්න ඕන. විදර්ශනා භාවනාව කරන්න නම් මොකද්ද? මේ ලෝකයේ සකස් වෙලා තියෙනා වූ ධර්මතාවයේ ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න ඕන. කොහොමද පදනම් කරන්නද මේ ලෝකයේ සකස් වෙලා තියෙන්නේ? ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයෙන්. මෙන්න මේ ක්‍රියාත්මක භාවය හැම ධර්මතාවයක් සම්බන්ධයෙන්ම යොදවන්න ඕන. දැන් අපි මෙතනදී ඉස්සෙල්ලාම දකින්නේ මොකද්ද? හිත. ওই ලෝකය කියන එක ක්‍රියාත්මක වෙන්නේ කුමක් පාදක කරගෙන හිත. දැන් මේ කයයි හිතයි කියන දෙකට තමයි ලෝකය කියලා කියන්නේ. නමුත් කය කිසිම දෙයකට කරන්න බෑ. කය කියන්නේ කිසිම ප්‍රාණයක්, ජීවියක්, හැඟීමක්, දැනීමක් නැති අප්‍රාණික අචේතනික වස්තුවක්. ඔයක ඇතුළු කරගෙන මේ දෙතිස් කුණපය ඒකරාසුන අවස්ථාවේදී කයක් කියලා එකක් තියෙනවා මේ කය ඇසුරු කරගෙන තව තියෙනවා අභ්‍යන්තර රූප හයක් ඇස කන නාසය දිව කය මන ඔය හය උපකාරී කරගෙන සිත සකස් වෙනවා. ඇහැට බලන්න බෑ. බලන්නේ හිතෙන්. ඒ හිත සකස් වෙන්නේ ඇහැ උපකාරී කරගෙන සත්‍ය සම්බන්ධයෙන්. සවිඥානිකත්වයේ කිව්වේ ඒකයි. ඒකට කියන්නේ චක්කු විඥානය. ඊළඟට ඒ විදිහට තවත් ආයතන හයක්ම තියෙනවානේ. ඇස, කන, කනෙන් අහන්න බෑ. අහන්නේ මොකෙන්ද? හිතෙන්. එහෙනම් කන උපකරණයක්. ඒක රූපයක් පමණයි. ඒකට කිසිම ප්‍රාණයක්, ජීවයක්, හැඟීමක් දැනීමක් නැහැ. වැඩ කරන්නේ කන නමුත් ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද හිත. කන උපකාරී කරගෙන හිත සකස් වෙනවා කනට අහන්න බෑ. ඒ වගේම තමයි නාසයට ආග්‍රහණය කරන්න බෑ. ආග්‍රහණය කරන ඝන සෝඳ ලබන අවස්ථාවනේ ඝන සෝඳ විඳින්න බෑ නාසයට. එහෙනම් ගන්ධ රූපය ගැන දැනුවත් වෙන්නේ මොකෙන්ද? සිතක් ඇති තැන විතරයි. දිවට රස විඳින්න බෑ. රස විඳින්නේ හිතෙන්, රස විඳින සිත. කයට පහස ලබන්න බෑ. පහස ලබන්නේ මොකෙන්ද? සිතෙන්. ඒකට කියන්නේ පහස ලබන සිත. තවත් ඉන්ද්‍රියක් තියෙනවා. ඊටාත්ම වැදගත් ඉන්ද්‍රිය තමයි මන ඉන්ද්‍රිය. මෙනෙහි කරන්න බෑ. මනට මෙනෙහි කිරීම කරන්නේ මොකෙන්ද? සිතෙන්. ඒකට කියන්නේ මෙනෙහි කරන සිත. බලන සිත, අහන සිත, ආග්‍රහණය කරන සිත, රස විඳින සිත, පහස ලබන සිත, මෙනෙහි කරන සිත. ඔන්න ඔය ආයතන 6 උපකාරී කරගෙන සත්‍ය සම්බන්ධයෙන් සිත සකස් වෙනවා ආන්ගේ හිතට කියනවා පංච උපාදානස්කන්ධය කියලා පංච උපාදානස්කන්ධය කියන්නේ කය නෙමෙයි කය කියන්නේ පූතිකාය පංච උපාදානස්කන්ධය කියන්නේ හිත ස්කන්ධ පහක් මේ සිත තුළ විද්‍යමාන වෙනවා මුළු ලෝකයම කියන්නේ හිතට කය කියන්නේ රූපයක් පමණයි පින්වතුනි ලෝකය කියන්නේ හිත බුදුහාඳුර බොහොම පැහැදිලිව දේශනා කළා තිනවා චිත්තේන නීති ලෝකෝ චිත්තේන පරිකස්සති කියලා. මේ ලෝකේ එහාට මෙහාට කරන්න මොකෙන්ද? හිතෙන්. කයට කිසිම දෙයක් කරන්න බෑ. ඔය කය උපකාරී කරගෙන ඒක ආයතන හය උපකාරී කරගෙන සිත තමයි ක්‍රියාත්මක වෙන්නේ. අපි හැම වැඩක්ම කරන්නේ කය උපකාරී කරගන්නවා හැබැයි වැඩ කරන්නේ හිත. ඒ නිසා එතෙන්දී දුන්වහන්සේ මතක් කරනවා චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සන්තවං චන්න මේව උපාදාය චසු ලෝකෝ විහඤ්ඤති ලෝකේ හය පොලක සකස් වෙනවා ලෝකේ හය පොල සකස් වෙනවා කියන මුලින් සඳහන් කර විදිහට ස්ථාන හයක සිත හය සකස් වෙනවා බලන සිත අහන සිත එහෙම කිව්වේ ඒකයි එතකොට ච කියන්නේ හය ස්ථාන හයයි ස්ථාන හයක සිතුවිලි හයක් සිතු සිත්වල හයක් සකස් වෙනවා බලන සිත අහන සිත ආග්‍රහණය කරන සිත, රස විඳින සිත, පහස ලබන සිත, මෙනෙහි කරන සිත. චසු ලෝකෝ සමුප්පන්නෝ චසු කුබ්බති සන්තවං. එතෙන්දී උන්වහන්සේ මතක් කරන්නේ මොකද්ද? නිතරම සිත හට ගැනීම අපිට කැමති උනත් නැතත් ඒක අසුරු කරන්න වෙනවා. සිත සකස් කිරීම අපිට බලපෑම් කරන්න බෑ. ඒ ආයතන හය වැඩ කරනවා නම් නිතරම සිත සකස් වෙනවා. ඒ නිසා තමයි සන්තමන් කියන්නේ නිතරම මේ සිත ඇසුරු කරගෙන තමයි අපිට ඉඳ වෙන්නේ. ඡන්නමය උපාදාය. ඔන්න උපාදානි කියලා වචනක් තියෙනවා. මේ චිත්තයාගේ ක්‍රියාකාරීත්වය අපි දන්නේ නැති නිසා මේක අනිත්‍ය දුක්ඛ අනාත්මතාවයේ පදනම් කරගෙන සකස් වෙලා තියෙන දෙයක් බව ධර්මයේ නොසන නිසා දන්නේ නැති නිසා හැම සිතක් සම්බන්ධයෙන්ම උපාදානයට යනවා. උපාදානට ගියාම භවයට යනවා. එහෙනම් උපාදානය නැති කරගන්න නම් මේ සිත සකස් වුණේ කොහොමද කියලා දැනගන්න ඕන. ආන් එතන තමයි සක්කාදිට්ඨියත් නැති වෙන්නේ. සක්කාදිට්ඨිය නැති කරන සිත කියන්නේ ක්‍රියාත්මක භාවය අපි අවබෝධ කරගන්න ඕන. දැන් පොඩ්ඩක් අපි කාලේ වේලා තියෙන හැටියට ඒවත් පදක් කරලා දෙන්නම්. චන්නමය උපාදාය චසු ලෝකෝ විහඤ්ඤතේ නම් වෙහසට විහසට භාවයටපත් වෙනවා කියන්නේ දුකටපත් වෙනවා කියන එකයි. එහෙනම් හිතක් දුකක් කියලා බුදුහාම දේශනා කරේ ඔන්න ඔය අවස්ථාවක්. තවත් දිගින් දිගට එතෙන්ද මතක් කරන්න පුළුවන් වෙනවා අපිට. දැන් මෙතෙන්දි පොඩ්ඩක් අපි මතක් කරේ ඔය කයට කිසිම දෙයක් කරන්න බැරි බවයි. එහෙනම් හැම වැඩක්ම කරන්නේ පින්වත්තුනේ හිත සකස් වුණොත් පමණයි. එහෙනම් ඒ හිත සමයි ආයතන හය උපකාරී කරගෙන සිත් හය පොලක සකස් වෙනවා. එක එක හිතක් උඩ තව හිතක් සකස් වෙන්නේ එක හිතක් සකස් වෙලා නිරුද්ධ වෙන්න ඕනේ ඊළඟ සිත සකස් වෙන්නේ. දැන් බලන්න ඕනේ ඔය සක්කාය දිට්ඨිය නැති කරන්න අපි දැන් මෙතනදී මේ ධර්ම වෙනදී මේ පින්වතුන්ට මතක් කරන්නේ කොහොමද? ලෝකය කියලා කියන්නේ හිත. ලෝකය කියන්නේම හිත. ඒ හිත සකස් වෙන්නේ කොතනද? මේ සත්‍ය සම්බන්ධයෙන් තියෙන ආයතනයි මුල් කරගෙන. එතකොට ඒ හිතට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධය ස්කන්ධ පහක් विद्यමාන වෙනවා හිත තුළ. මොනවාද ස්කන්ධ පහ? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය ස්කන්ධ පහ. ඔන්නෝ ස්කන්ධ පහ සකස් වෙලා තියෙන කොට කියන්නේ සංකතය. ලෝකයේ කිව්වත් එකයි, හිතක් කිව්වත් එකයි මේ මුළු විශ්වයේම තියෙන සීලූම රූපත් මේ හිතත් සත්‍යයක් හැම දෙයක්ම සංකතයක්. ඒ හැම දෙයක්ම සකස් වෙලා තින්නේ කුමක් පාදක කරගෙනද? අනිත්‍යතාවය. ලෝකේ සකස් වෙලා තියෙන්නේ අනිත්‍ය කියනා වූ ස්වභාව ධර්ම හයේ ක්‍රියාකාරීත්වයක් වෙන දෙයක් නෙමෙයි. එතකොට ස්වභාව ධර්ම කීයේ තියෙන්නේ හයයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඥාන. එතකොට දැන් මෙතෙන්දී මේ මේ හයට සුද්ධ ධර්ම කියලා දේශනාවේ සඳහන් වෙනවා. ධාතු කියලා කියනවා. ශක්ති කියලා කියනවා. එහෙනම් ශක්ති කිව්වත් එකයි, සුද්ධ ධර්ම කිව්වත් එකයි, ධාතු කිව්වත් එකයි. මෙන්න මේ හය තමයි ධාතු හය. එතන නම් බලන්න ඕනේ මේකට ශක්තියක් ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා. දැන් පඨවි ශක්තියනේ කියන්නේ. ආපෝ ශක්තිය, තේජෝ ශක්තිය, වායෝ ශක්තිය විදිහට හැම එකටම ශක්තිය කියන නම යෙදිලා තියෙනවා. පඨවි ශක්තිය කියලා කියන්නේ පින්වතුනි ගානීභූත භාවයෙන් තද ස්වභාවයක් ආව ශක්තිය කියන එකයි. ශක්තියක්. ඒකේ ස්වභාවය කොහමද? තද ස්වභාවය. ආපෝ කියන්නේ වැగిරෙන ස්වභාවය. ඇලෙන ස්වභාවය. ඒ ස්වභාවය ඇති ශක්තියට කියනවා ආපෝ ධාතුව කියලා. ශක්තිය කියලා කියනවා. සුද්ධ ධර්ම කියලා කියනවා. තේජෝ කියන්නේ උණුසුම් ස්වභාවයක් ආව ශක්තිය. වායෝ කියන්නේ හමායන ස්වභාවය ඇති ශක්තිය. ඊළඟට විඥාන ශක්තිය කියන්නේ සිත සකස් කිරීමේ ස්වභාවය. විඥාන කියන්නේ ධාතුවක්. ඒක දකින්න බෑ විඥාන අනිදස්සනන් කියලා දේශනාවේ සඳහන් වෙනවා. මේ සත්‍ය සම්බන්ධයෙන් තමයි විඥාන ශක්තිය සකස් වෙන්නේ. ගස්ගල් පරවතවලට නෑ. විඥාන ශක්තිය කොතනද සකස් වෙන්නේ? දයම් පටිච්ච විඥාන සම්භූති. සත්‍ය සම්බන්ධයෙන් තියෙන ආයතන 6 එකක් උපකාරී කරගෙන විඥාන ශක්තිය සකස් වෙනවා. දැන් ඇහැ සම්බන්ධ කරගෙන සකස් වෙන විඥාන ශක්තියට කියන්නේ චක්කු විඥානි කියලා. එතන දේශනා සඳහන් වෙන්නේ කොහමද? චක්කුංච පටිච්ච වන්නේච උප්පජ්ජති චක්කු විඥාන. ඇහැද උපකාරී කරගෙන බාහිර වර්ණයේ සකස් වෙන්නා වූ විඥාන ශක්තියට කියනවා චක්කු විඥානි කියලා. මේක ධාතුවක්, ශක්තියක්. විඥානි කියන්නේ හිතේම නෙවෙයි. ධාතු හයෙන් එකක්. හැබැයි දකින්න බෑ. ඒ දකින්න නම් විඥානං චෛත්‍ය සංවදින්න ඕනේ. ඊළඟට ආකාශය කියලා ශක්තියක් තියෙන තවත්. ඔය ආකාශය කියන්නේ හිස් ස්වභාවය. ඒකත් හටගත් දෙයක්. මෙන්න මේ ධාතු පහ පැතිරී තියෙන්නේ ඔන්න ඔය හිස් ස්වභාවය තුල. ආකාශය කියන්නේ ශක්තියක්. එතකොට ඒ ශක්තිය සකස් වෙන්නේ ඒ ශක්තියත් හටගත් දෙයක් ඒකත් නිතරම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ආකාශ ධාතුව නැති වෙන අවස්ථාවකදී මෙන්න මේ ධාතු පහ හට ගන්නවා ඒ පහ නැතිනකොට ආපහු ආකාශ ධාතු හට ගන්නවා. ඇති වෙනව නැතිනවා, ඇති වෙනව නැතිනවා කිව්වොත් නෝකයි අනිත්‍යයි කියන්නේ නෝකයි. දැන් ඊටාත්ම කිටියේ මේ පින්වතුන් මතක් කළා මේ ස්වභාව ධර්මය හයේ ක්‍රියාකාරීත්වය අපි ඊළඟට මෙන්න මේ ධාතු වකට ශක්තිය ඇතුළත තියෙන කුමක් නිසාද කියවේ? වේගය නිසා. වේගය කියන්නේ ඇති වෙනව නැති වෙනව අනිත්‍යයිනේ. එහෙනම් ඒ ධාතු දෙකක් එකතු වන අවස්ථාවේදී හට ගන්නා වූ ධාතු හතරක් එක රස අවස්ථාවේදී හට ගන්නා වූ රූපේ තමයි ඇස කන නාසය දිව කය මන. ඔන්න දැන් අර සිත තුළ රූපස්කන්ධය කියලා එකක් පෙන්වු කලානේ. ඕන රූපය කියන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියන ධාතු හතරේ ක්‍රියාකාරීත්වයෙන් විද්‍යමාන වන්නා වූ මේ රූපය නිතරම ශක්තියක් ශක්තියක් ඇති වෙන්න නම් වේගයක් තියෙන්න ඕනේ වේගය කියන්නේ ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව අනිත්‍යයි එහෙනම් රූපස්කන්ධයත් අනිත්‍යයි යමක් අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් අනාත්මයි ওই විදිහට රූපස්කන්ධයත් අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි වේදනාස්කන්ධයත් ඒ විදිහටම අනිත්‍යයි අනිත්‍යයි දුකයි අනාත්මයි සංඥා ස්කන්ධයත් අනිත්‍යයි දුකයි අනාත්මයි සංකාර ස්කන්ධයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි විඥාන ස්කන්ධයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඔන්න පංච උපාදාන ස්කන්ධයම අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා වඩන්න වඩන්න අර නිට්ටයයි සැපයි ආත්මයි කියව ආත්ම දිට්ඨියේ ගොරෝසු භාවය සමුච්ඡේද ප්‍රහාණය වෙනවා ඒ නිසා ඕක සංයුත් නිකායේ සීල සූත්‍රයේ බොහොම පැහැදිලිව දේශනා කළා තියෙනවා. ඒ දේශනාව සඳහන් වෙනවා සෝවාන් ඵලයට සමවැදීම සඳහා ඒ උත්තරම ආර්ය ඵලයේ ලබා ගැනීමට කළ යුතු භාවනාව කුමක්ද කියලා. ඒ සඳහන් වෙනවා පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න කියලා. පංච උපාදානස්කන්ධය කියන්නේ පින්වත්නි හිත. හිත කියන්නේ මොකද්ද? ලෝකය. ওই ලෝකය සකස් වෙලා තියෙන්නේ කුමක් පාද කරගෙනද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනා වූ ධර්මතා පදනම් කරගෙන තමයි මේ ලෝකයම සකස් වෙලා තියෙන්නේ. මේ භෞතික වශයෙන් තියෙනා වූ ඒ රූපස්කන්ධයත් හිත තුළ තියෙන රූපස්කන්ධයත් හිත තුළ තියෙන වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන මේ ස්කන්ධ පහම පංච උපාදානස්කන්ධයම සකස් වෙලා තියෙන්නේ සංකතයක් මේ හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය ධාතුවක් කියන්නේ ශක්තියක් ශක්තියක් ඇති තමයි ඇතිතන තමයි වේගය වේගයක් පාදක කරන තමයි මෙන්න මේ විදිහට ලෝකයක් කියලා අපේ දෙයට විද්‍යමාන වෙලා තියෙන. එහෙනම් සියලුම ලෝකයන් අනිත්‍යයි දුකයි අනාත්මයි. ආන්ගේ විදිහට මේ ත්‍රිලක්ෂණය පාදරගෙන පංච උපාදානස්කන්ධයම අනිත්‍ය දුක අනාත්ම වඩන්න වඩන්න වඩන්න වඩන්න අර සක්කාය දිට්ඨිය නැති වෙලා සම්මා දිට්ඨිය ඇති වෙනවා. ඕක තමයි ඇත්තේ. ඒක තමයි මේ දහ භාවනා ක්‍රම වලින් අපි මේ පින් උතුණ මතක් කරලා දෙන්නේ. ඕන සක්කාය දිට්ඨිය නැති කරන විදිය ඊ타මත්ම කෙටියෙන් සරලව මේ පින් උතුණට ඉදිරිපත් කළා. ඊළඟට සක්කාය දිට්ඨිය ඊළඟ විචිකිච්ඡා කියලා කියන්නේ තුනුරුවන් සම්බන්ධයෙන් තියෙන සැකය. තුනුරුවන් සම්බන්ධයෙන් තියෙන සැකේ නැති කරගන්න නම් පින්වතුනි මේ සක්කාදිට්ඨි නැති වෙනකොට තුනුරුවන් සම්බන්ධයෙන් තියෙන සැකයක් නැති වෙනවා. තුනුරුවන් කියන්නේ බුද්ධ ධම්ම සංඝ. බුද්ධ කියන්නේ මොකද්ද? බුද්ධ කියන්නේ අවබෝධය. කුමක් සම්බන්ධයෙන් අවබෝධයද? චතුරාර්ය සත්‍ය අවබෝධය. මොකද්ද චතුරාර්ය සත්‍ය? දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. ඔය හතර සත්‍ය අවබෝධ කරගන්නේ කුමක් පාදක කරගෙනද? මේ ලෝකය ගැනමයි. ඉමස්මින් යේ ව්‍යාමත්තේ කලේවරේස සංයිම්මිස මනකේ ලෝකංච පඤ්ඤපේමී දුක්ඛංච පඤ්ඤපේමී කියලා දේශනා කරේත් ඕකයි දුක්ඛ සමුදයංච පඤ්ඤපේමී දුක්ඛ නිරෝධංච පඤ්ඤපේමී දුක්ඛ නිරෝධ ගාමිනියයි පටිපදායි පඤ්ඤපේමී කියලා දේශනාවේ සඳහන් කරන්නේ ඕකයි මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නෙත් මෙන්න මේ බඹය පමණ සිත සහ කය පදනම් කරගෙනයි චතුරාර්ය සත්‍ය මේ බාහිර ලෝකය ගැන අවබෝධ කරගන්න බෑ. එහෙනම් මෙන්න මේ චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ කුමක් පාද කරගෙනද? මෙන්න මේ බඹයක් පමණ හිත සහ කය හෙවත් ලෝකය පදනම් කරගෙනයි. ආන් ඒක දැන ගැනීම තුලින් තමයි අර බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ තමා තුල ඇති කරගන්නවා කියන්නේ ඒකයි. ආන් එතකොට මෙන්න මේ සැකයක් නැති වෙනවා. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා නැති වෙන්නේ ඔතනින්. කොහොමද? තුරුණුවන්ගේ ගුණ තමා තුළ ඇති කරගත්තාම. ඊළඟට ධර්මතාවය මොකද්ද? සීලබ්බත පරාමාසය. ඒක නම් ලොකු දේශනාවක් කරන්න ඕන අපි ඉදිරියේදී සම්බන්ධයෙන් පින්වත්තුල මතක් කරන්න සීලබ්බත පරාමාසය කියලා කියන්නේ පංච සීල් අට සීල් දස සීල් රැකලා නිවන් දකින්න බෑ යෝගාවචරය විසින් ආර්ය භාවයේ බලාපොරොත්තු වෙනා වූ මේ බුද්ධ ශ්‍රාවකයා විසින් කර යුතු එකම සීලය මොකද? අධිකාන්ත සීලය. සබ්බ පාපස්ස අකරණං කුසල සුපසම්පදා සචිත්ත පරියෝධපනං ඒතම් බුද්ධං ශාසනං කියනා වූ මෙන්න මේ පාරමිතා සීලය තමා තුළ ඇති කරගත්තොත් අර සීලබ්බත පරාමාසයක් නැති කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ පින්වත්තුන්ට අද දිනේදී මේ දේශනාවේ මතක් කරේ මේ දර්ශන සම්පත්තියෙන් අපිට සක්කාය දිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරාමාස නැති කරගෙන සතර අපායන් සදාට අත්මිදලා නිවන් දැකීමට අපිට මේ භවයේදී හැකියාව තියෙනවා ඒ උත්තම භාවයේ ලබා ගැනීම සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසන යුතුව මේ දේශනාව අවසන් කරන ඔබ හැමට සම්බුදු සරණයි සදහම් පීඨයි සංඝරත්නයි සාදු සාදු සාදු ආකාශට්ටාච බුම්මා තථා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රක්칸තු තං සදාති ධර්මස්වරණ සංසෙන් ඔබ හැම දිනාටම යාපතක්ම වේවා සාදු සාදු සාදු සදහවතුනි අදත් අපි තාමත්ම වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා. ඊටමත්ම වටිනා ධර්ම කාරණා අඩංගු මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ ආනිසංසයෙන් අපි අපගේ ජීවිත තව දුරටත් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාවන් සිදු කරගනිමු. අද මේ උතුම් ධර්ම දේශනාව සිදු කළේ ගම්පහ වතුරුගම කන්නිමහර ශ්‍රී වේළුවනාරාමස්ත සම්බුදු පාද පద్මානුගත ශ්‍රී අමිත කවිශී ආර්ය සමාජයේ ලේකක අධිකාරී පූජ්‍යපාද ගම්පහ සිරිසිවලි ගෞරවනීය ස්වාමීන් වහන්සේ